අරහතුන් වහන්සේට ආස්වාද තියෙනවද ආස්වාද දැනෙනවද කියලා අහනවා. අපි මෙතනදී හොඳට නුවණින් යුක්තව විමර්ශනය කරලා බලන්න ඕන මේ ආස්වාද කියන කාරණාව. ද මේ අරහතුන් වහන්සේටත් ප්‍රිය මధుර ස්වභාවය අප්‍රිය අමනාප ස්වභාවය කියන කාරණාව එහෙම නැත්නම් සුඛ වේදනා දුක් වේදනා කියන කාරණාව ගොඩ නඟලා දෙන එකක් මේක විපාකයෙන් හදලා දෙන එකක් එහෙනම් දැන් අපි තේරුම් ගත යුතුයි කරවිල වැළඳුවොත් අරහතුන් වහන්සේලාට ඒ තිත්ත ස්වභාවය ඒ විදිහටම තියෙනවා. ඒතකොට මීපැණි වැළඳුවොත් මීපැණි වල තියෙන ඒ ප්‍රිය ස්වභාවය ඒ විදිහටම තියෙනවා. පැණිරා ඒ විදිහටම තියෙනවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන හැබැයි මේ අරහතුන් වහන්සේ මේ ප්‍රිය මధుර ස්වභාවය දිගින් දිගට පවත්වගෙන යන්න කැමැත්තක් නැහැ. ඒ වගේම අපි කල්පනා කරලා බලන්න ඕන මේ අප්‍රිය අමනාප ස්වභාවය කියන එක අල්ලගෙන දඟලලා දිගින් දිගට මේක රෝධ කරලා අபிසංකාර කරගෙන යන එකක් අරහතුන් වහන්සේට නැහැ. එහෙනම් මේ විපාකයේ විසින්ම ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය ගොඩනගලා දෙන එක. එහෙම නැතුව මේ මේ ලෝකේ අපි තේරුම් ගන්න ඕන මේ අස්සාද කියන වචනේ අරගෙන හොඳට පැහැදිලිවම තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. අපි මොකද්ද කරන්නේ? මේ අස්කල යුතු සෑදිච්ච ටික අපි දිගින් දිගට දිගින් දිගට අරගෙන යනවා. එහෙනම් අපි මොකද්ද කරන්නේ? මේ අරහතුන් වහන්සේ මේ සෑදිච්ච එක හැදෙන එක දිගින් දිගට අරගෙන රෝද ගහගෙන යන එක නවත්තලා තියෙන්නේ. එහෙනම් දැන් අපි තේරුම් ගන්නවා මේ ආස්වාද කියලා කියන්නේ අපි මෙතන අර අස්කල යුතු නමුත් මෙතන මේ සෑදෙන ටික මොකද්ද කරන්නේ අවිද්‍යාවෙන් යුත්ව මාන කළා මැනලා අර ප්‍රිය මధుර ස්වභාවය අප්‍රියමනාප ස්වභාවය අතර මැන බලලා අවිද්‍යාවෙන් යුත්ව මේක ඉදිරියට අபிසංකාර කරගෙන අරගෙන දුවන එක මේ ලෝක සත්වයන් තුල තියෙන එකක්. දැන් අරහතුන් වහන්සේටත් අර ප්‍රිය මధుර ස්වභාවය ඒ විදිහටම දැනෙනවා. හැබැයි මේ දැනුණයි කියලා මේක අස්කල යුතු දෙයක් බව අඳුනගත්ත මිසක මේක සාදගෙන දිගින් දිගට දිගින් දිගට දුවාගෙන යන්නේ නැහැ. එහෙනම් අපි තේරුම් ගත යුතුයි මෙතනදී අපි පෘථජන ලෝක සත්වයෝ කරන්නේ මුලාවෙන් යුක්තව මේ සෑදිච්ච එක අස් කරන්නේ නැහැ. <clears throat> මේ සෑදිච්ච එක මුලාවෙන් යුක්තව මැනලා අර පෙළෙන ස්වභාවයකට පත් කරගෙන මේ පෙලීමට පටිච්ච වෙලා එහෙම නැත්නම් මේ පෙලීමට තණ්හා වෙලා අபிසංකාර කරලා රෝදක ගහ මුලාවටපත් වී අරගෙන යන ක්‍රමවේදය පෘථජන ලෝක සත්වයා විසින් හදනවා මිසක පෘථජනයන්ට මේකේ සත්‍ය වූ ස්වභාවය තේරෙන්නේ නැහැ. අර අවිද්‍යා ඝන අන්ධකාරය තුල ඉන්න තාක්කල් මේ ප්‍රිය මధుර ස්වභාවය අප්‍රිය අමනාප ස්වභාවය කියන එක අස්කල යුතු සෑදිච්ච දෙක ටික අඳුනගන්නේ නැතුව මෙන්න මේකට තණ්හා වෙලා රෝධ ගහලා සංසාර ගමන නිර්මාණය කරගන්නවා. එවනම් මේ අරහතුන් වහන්සේට කවම කවදාකවත් මේ අරිහත් තත්වයට පත් උනායි කියලා ප්‍රිය මధుර ස්වභාවය දැනෙන්නේ නැතු යන්නේ නැහැ. මීපැණිවල රහ තිත්ත වෙන්නෙත් නැහැ, කරවිලවල රහ පැණි රහ වෙන්නෙත් නැහැ. මෙහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මොනව දැනුණත් මේක මනින්නේ නැහැ. එනම් අතීත හේතුවක ඵලයක් වශයෙන් විපාකයේ තුලින්ම මේ ප්‍රිය මధుරයක අප්‍රිය අමනාපයක මෙන්න මේ ගතිය නිර්මාණය කරලා දෙනවා. හැබැයි මෙන්න මේ ගතිය පුරුද්දක් විදිහට ඇදිලා ආවට මෙන්න මේකට තණ්හා වෙලා අபிසංකාර කරලා මෙන්න මෙතනින් සංසාර ගමනට ඉවහල් වෙන හේතු සාධක වෙන යමක් අරහතුන් වහන්සේ විසින් හදන්නේ නැහැ හදාගන්නේත් නැහැ එතකොට අරහතුන් වහන්සේ කෙනෙකුට යම් කෙනෙක් <clears throat> කරවිල ටිකක් වළඳන්න දීලා ස්වාමීන් වහන්සේ කරවිල ප්‍රිය මනාප මధుර රහක් වෙනවද එහෙම නැත්නම් ඕකේ තිත්ත රහක් වෙනවද කියලා හෙවත් උන්වහන්සේ කියයි මේක තිත්ත රහක් වෙනවා මිසක ප්‍රිය මధుර ස්වභාවයක් එනවා කියලා කියන්නේ ඉතින් ඒ වගේම අරහතුන් වහන්සේ කෙනෙකුට මීපැණි ටිකක් වළඳන්න දීලා ඇහුවොත් එimhe ඕක ප්‍රිය මధుර ස්වභාවයක් දෙන්නේ අප්‍රිය අමනාප ස්වභාවයක්ද මීපැණි තුල තියෙන්නේ කියලා උන්වහන්සේත් උත්තර දෙනවා මේ මිහිපැණි ප්‍රිය මధుර ස්වභාවයක් තියෙනවා කියනවා මිසක මේක මේ අප්‍රිය අමනාප ස්වභාවයක් තියෙනවා කියලා කියන්නේ නැහැ. එහෙනම් අපි හොඳට තේරුම් ගත යුතුයි ප්‍රියයි මధుරයි කියලා දැනුණාත් අප්‍රියයි අමනාපයි කියලා විපාකයේ තුලින් ගොඩනගලා දුන්නාත් මෙන්න අරහතුන් වහන්සේ මේක සංකාර අபிසංකාර කරලා මුලාවටපත් වෙලා මේ සංසාර ගමනට ඉවහල් වෙන හේතු සාධක වෙන යමක් හකස් කරන්නේ නැහැ. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන මේ ප්‍රියයි මනාපයි කියලා හදලා දෙන එකත් අප්‍රියයි අමනාපයි කියලා හදලා දෙන එක මේ මතුවෙන එක අතීත හේතුවක ඵලයක් වශයෙන් පුඤ්ඤාභි සංකාරයක අපුඤ්ඤාභි සංකාරයක ඵලයක් වශයෙන් මේ මොහොතේ මොකද්ද වෙන්නේ විපාක වශයෙන්ම ලැබෙනවා මෙන්න මේ ලැබෙන එක අපි තේරුම් ගන්න ඕන මේක මේ ආස්වාද කියන මිරිඟුව මුලාවට අහු වෙන තැනක් එව නෙවෙයි එහෙනම් අපි අරහතුන් වහන්සේ මෙන්න මේ සුඛ වේදනාව හදලා දෙනකොටම එහෙනම් මේ ආස්වාද කියන එක තේරුම් ගන්න ඕන මෙතනදී සුඛ වේදනාව හදලා දෙනකොටම දුක්ඛ වේදනාව හදලා දෙනකොටම ප්‍රිය ඒක හදලා දෙනකොට අප්‍රිය ඒක විපාකෙන් හදලා දෙනකොට මෙන්න මේ මොහොතේ අරහතුන් වහන්සේ දන්නවා මේක අස්කල යුතුයි අபிසංකාර කළ සංසාර ගමනට ඉවහල් වෙන හේතු සාධක වෙන යමක් ගොඩනගලා වැඩක් නැති බව. උන්වහන්සේ තේරුම් ගන්නවා. අන්න තේරුම් අරගෙන මොකද්ද කරන්නේ? එතනින් එයාට මේක අபிසංකාර කරගෙන යන්නේ නැහැ. අර අස්කල යුතු දෙයක් බව අවබෝධ කරලා මේක විපාකයෙන් ගොඩනගලා දෙන පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් බව අවබෝධ කරලා මේක මම විඳිනවා මට විඳින්න පුළුවන් කියන මුලාවටපත් වෙලා වැරදි මානෙන් මැනලා අන්න මොකද්ද කරන්නේ මේ පෙලීම ඔස්සේ රෝද ගහගෙන මේක පස්සේ ගිහිල්ලා අபிසංකාර කරලා සංසාර ගමන ඉවහල් වෙන යමක් සකස් කරන්නේ නැහැ. එහෙනම් මෙතන අපි නුවණින් යුක්තව ප්‍රඥාවෙන් යුක්තවම තේරුම් ගත යුතුයි අරහතුන් වහන්සේට ප්‍රිය මధుර ස්වභාවය අප්‍රිය අමනාප ස්වභාවය කියන එක දැනෙනවා. එහෙනම් මේ ආස්වාද කියන එක අපි තේරුම් ගන්න ඕන මේක අස්කල යුතු යමක් බව මේක සාදගෙන දිගින්නකට රෝද ගහගෙන යා යුතු ආස්වාද කියන මිරිඟුව නිර්මාණය කරගෙන මේ මිරිඟුවට වැටිලා මේක පස්සේ යා යුතු ගමනක් නොවන බව අරහතුන් වහන්සේ තේරුම් ගන්න තියෙනවා. එහෙනම් අපි නුවණින් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව තේරුම් ගත යුතුයි මේ අස්වාද කියන මිරිඟුවට අරහතුන් වහන්සේ වැටෙන්නේ නැහැ, අහුවෙන්නේ නැහැ. මේක අවිද්‍යාවෙන් මැනලා <clears throat> දිටිගත වෙන්න අවශ්‍ය කරන කාරණා නිර්මාණය කරගෙන මෙන්න මේක පස්සේ අණුවක් විදිහට නැවතත් අර ආසවල තිබුණු ಗುಣ මතු කරගෙන මෙන්න මේවත් එක්ක සයනය කළා බුදියලා රෝද ගහලා කාමාසව බවට පත් කරගෙන නැවත නැවතත් භවාසව බවට මේක හදාගෙන විපාක භවයක් සකස් කරන සංසාර ගමනට යන ක්‍රියාවලිය අරහතුන් වහන්සේ විසින් ඉෂ්ට සිද්ධ කරන්නේ නැහැ මේක අරහතුන් වහන්සේගේ ස්වභාවය